ආනාපානසති භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි සිහිය පිහිටවීම වශයෙන් කරන භාවනාව ආනාපාන සති භාවනාව නම් වේ. ඒ කාටත් ගැළපෙන කා විසිනුත් කළ යුතු භාවනාවකි. ලෝතර බුදුවන සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලෝතර බුදු බවට පැමිණෙන්නේ ආනාපාන සති භාවනාවෙන් උපදවා ගන්නා චතුර්ථ ධානයේ නැගී පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් භාවනා කිරීමෙනි. මෙය බුදුරජාණන් වහන්සේලා විසින් නොඑක් සූත්‍රවල වර්ණනා කර ඇති භාවනාවකි. ඒ කල යුත්තේ මෙසේය. පළමුවෙන්ම විවේක ස්ථානයකට යා යුතුය. විවේක ස්ථානයේ කියනුවේ භාවනාවට බාධා කරන ජනයා නැති ශබ්ද අඩු තැනය. තවත් තමා මෙන්ම භාවනා කරන අය සිටීම විවේකයට බාධාවක් නොවේ. බොහෝ දෙනෙකුන් එකතු වී එකවරම එකම භාවනාවක් කරනවා නම් වඩාත් හොඳය. පොහෝ දිනවල සිල්ගත් උපාසකවරු දහම් හල්වලට හෝ අන් තැන්වලට හෝ එකතුව පෙළට හෝ වටව හෝ හිඳ සෑම දෙනාම එකම භාවනාවක් කරනවා නම් එය භාවනාවේ දියුණුවට ඊටා හොඳය. පිරිසක් එකතුව භාවනා කරනවා නම් සෑම දෙනා එකතුව පෙළට හෝ වටේට හෝ පුරුෂයන් විසින් බද්ධ පර්යංකයෙන්ද ස්ත්‍රීන් විසින් අර්ධ පර්යංකයෙන්ද හිඳගත යුතුය. ඉක්බිති දෝත් නගා වැඳගෙන බුද්ධානුස්සති භාවනාවෙහිදී කියා ඇති පරිදි ගාථා පාඨ එකවරම කියමින් භාවනා පූර්ව කෘත්‍ය කළ යුතුය. ඉක්බිති අත් පහත් කොට වම් මල්ල උඩ දකුණු අත සිටින පරිදි උකුල උඩ අත්තබාගෙන මෙසේ සිතනු මම ජාති ජරා මරණ වලින් නොබිදෙනු කෙනෙක් වෙමි සතර අපායෙන් නොමිදුණු කෙනෙක් වෙමි ඒවායින් මිදීමට නම් මා විසින් මේ භාවනාවෙහි යෙදීමෙන් බුදු පසේ බුදු මහරහත් වහන්සේලා ගිය මග යා යුතුය මහත් වූ දුක්ඛ ස්කන්ධයෙන් මිදී පරම සැපය ලැබීමට නම් භාවනාවේදී වන සුළු දුක් ඉවසිය යුතුය. එසේ සිතා කය ඉදිරියට හෝ පස්සට බර නොවන පරිදි කෙලින් තබාගත යුතුය. ඇස් පියා ගැනීම හෝ නාසයේ අග පෙනෙන පමණට මදක් ඇර හෝ තබාගත යුතුය. ඉක්බිති සිත අන් කිසිවකට යොමු නොකොට ආශ්වාස ප්‍රාශ්වාසයට යොමු කළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාස වායෝ වනාහි කෝටුවක් වැලක්සේ අතට අසුවන ඇසට පෙනෙන දෙයක් නොවේ. එය සියුම් දෙයකි. එය දතයුත්තේ සිතින්මය. සිතට දත හැකිවන්නේද සැපීම අනුවය. ආශ්වාස ප්‍රාශ්වාස වායුව ගමන් කරන්නේ නාසයේ අග යම් කිසි තැනක හෝ උඩුතොලේ යම් කිසි තැනක හෝ සැපීගෙනය. හැපෙන තැන සිත තබාගෙන සිට එහි හැපීගෙන යන වායුව තේරුම් ගත යුතුය. සිත තබා ගත යුතුය. වායුව සිතට ගත හැකියවීම පිණිස තදින් හුස්ම ගැනීම හෙලීමද නොකළ යුතුය. එසේ කළහොත් හති වැටි සිත එකඟ කරන්නට නොපුළුවන් විය හැකිය. ඒ නිසා නිතරම ආශ්වාස ප්‍රාශ්වාස වායුව ප්‍රකෘති පරිදි තබා ගත යුතුය. වේලාවක් නියම කරගෙන භාවනා කළ යුතුය. වරකට පැය භාගයකට නොඅඩු කාලයක් භාවනාවෙහි යෙදිය යුතුය. පුරුදු වූ පසු වරකට පැයක් දෙකක් භාවනාවෙහි යෙදිය යුතුය. මේ භාවනාව කිරීමේදී කිසිම ශරීර අවයවයක් නොසල්වා ශරීරයේ නිශ්චලව තබාගත යුතුය. භාවනාවෙන් දියුණු වීගෙන එන සමාධිය ශරීරයේ සෙලවීමෙන් බිඳේ. නැවත නැවත ශරීරයේ සෙලවීමෙන් භාවනා කරන්නා නැවත නැවතත් මුලටම පැමිණේ. ඔහුට සමාධිය දියුණු නොවේ. නිශ්චලව භාවනාවෙහි යෙදෙන්නාහට ශරීරයේ තන තන නොඑක් වේදනා ඇතිවේ. භාවනා දියුණු කරගන්නට නම් ඒවා විඳ දරාගත යුතුය. භාවනා කිරීමේදී ශරීරයේ යම් කිසි තැනක වේදනාවක් ඇති වුවහොත් ඒ වේදනාවත් වේදනාවක් වේදනාවක් කියා මෙනෙහි කරන්න. එය කරන්නේද ආශ්වාස ප්‍රාශ්වාස සිහි කිරීමත් සමගය. ආශ්වාස ප්‍රාශ්වාස සිහි කිරීම සම්පූර්ණයෙන්ම නොනවත්වනු. වේදනාව මද වේලාවක් සිහි කරන කලෙහි ක්‍රමයෙන් අඩු වී ගොස් අන්තිමට නැතිවනු ඇත. පැය භාගයක් හෝ පැයක් භාවනා කරන්නට ඊට පටන්ගත් තැනැත්තා විසින් කොතරම් අමාරුවක් ඇති වුවද નિયમિત කාලයට කලින් භාවනාව නොනැවැත්විය යුතුය. નિયમિત කාලයට කලින් නවත්වන්නහුටද සමාධියක් නොලැබේ. වායුව සැපීගෙන යන තැනට සිත යොමු කරන කලී එහි සිත පිහිටුවාගෙන වායුව ඇතුල් වන කලෙහි ආශ්වාසයයිද පිටවන කල්හි ප්‍රාශ්වාසයයිද සිතනු. එසේ සිතීම භාවනාවය. පිටවී ගිය වාතය ගැන හෝ ඇතුළෙහි ඇති වාතය ගැන හෝ නොසිතනු. පටන් ගැනීමේදී ආශ්වාස ප්‍රාශ්වාස ගණන් කරමින් භාවනා කිරීම හොඳය. හුස්ම ඇතුළු වන කලෙහි එකය කියා ගණන් ගත යුතුය. නැවත හුස්ම පිටවන කලෙහි දෙකය කියා ගණන් ගත යුතුය. නැවත ඇතුළු වන කලෙහි තුනය කියාද පිටවන කලෙහි සතරය කියාද ගණන් කරනු. 10ක් වූ කලෙහි නැවත එකේ පටන් ගණන් කරනු. දසයක් එහාට ගණන් නොකළ යුතුය. පහෙන් අඩුවද ගණන් කිරීම නොනවත්විය යුතුය. ගණන් කිරීමේදී හොඳට වැටෙන ආශ්වාස ප්‍රාශ්වාස පමණක් ගණන් ගත යුතුය. නොවැටෙන වාර ගණන් නොගත යුතුය. එකේ පටන් පහ දක්වා ගැන පහෙන් නවත්වා නැවත එකේ පටන් 6 දක්වාද නැවත එකේ පටන් 7 දක්වාද නැවත එකේ පටන් 8 දක්වාද නැවත එකේ පටන් 9 දක්වාද නැවත 16 දක්වාද ගණන් කිරීමද එක් ගැනීමේ ක්‍රමයකි. කවර ආකාරයකින් හෝ ගැනීම කරනු. එක් ආශ්වාස ප්‍රාශ්වාසයකදු නොහැරෙන ලෙස ගැනිය හැකි තත්වයට පැමිණි කලෙහි සිතද බැහැර නොගොස් ආශ්වාස ප්‍රාශ්වාස ගැනීමෙහිම එකඟව පවත්නා තත්වය ඇති වූ පසු ගණන් කිරීම නවත්වා ආශ්වාස ප්‍රාශ්වාස දෙක අනුව සිත පවත්වමින් භාවනා කළ යුතුය. ඔරලෝසුවක එහා මෙහා යන බට්ටා දෙස බලා සිටින කලෙහි එය පෙනෙන්නාක් මෙන් ආශ්වාස ප්‍රාශ්වාස දෙක සිතට හොඳට පෙනෙන පරිදි එහි සිත පිහිටුවා භාවනා කළ යුතුය. එසේ භාවනා කරන කලෙහි සිත බැහැර නොගොස් එහිම පිහිටන්නේය. එය සිත සමාධි වීමය. සිත සමාධි වන කලෙහි කයද සංසුන් වන්නේය. කයට කිසිම අපහසුාවක් නොදැනෙන්නේය. සිරුරෙහි පැතිර යන සුවයක්ද මේ අවස්ථාවේදී ඇතිවිය හැක. කය සංසුන් වීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස වේගය අඩුවේ. සෙමෙන් සෙමෙන් නාස්පුඩු වලින් වායුව ඇතුළු වීමටද සෙමෙන් පිටවීමටද වන්නේය. වායුව සෙමින් පිටවන කලෙහි පිට වී අවසන් වීමට වැඩි කාලයක් ගත වේ. වායුව සෙමෙන් ඇතුල් වන කලෙහි පෙනහළු පිරෙන්නට වාතය ඇතුල් වීමටද වැඩි වේලාවක් ගතවන්නේය. ඇතුළු වී අවසන් වීමට වැඩි වේලාවක් ගතවන ආශ්වාසයට දීර්ඝ ආශ්වාසයයිද පිටවීමට වැඩි වේලාවක් ගතවන ප්‍රාශ්වාසයට දීර්ඝ ප්‍රාශ්වාසයයිද කියනු ලැබේ. දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාසයේම নিরතුරුව පවතින්නේ නොවේ. විටින් විට ආශ්වාස ප්‍රාශ්වාස කෙටිවන්නටද පටන් ගනී. කෙටි ආශ්වාස ප්‍රාශ්වාසයයි කියනුවේ ඉක්මනින් කෙලවර වන ආශ්වාස ප්‍රාශ්වාසයයි. ආශ්වාස ප්‍රාශ්වාස අනුව සිත පිහිටුවා භාවනා කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ දිග් බව, කෙටි බව, දැනෙන ලෙසද භාවනා කළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ මුලමැද අග යන සියල්ලම දැනෙන ලෙස එහි හොඳින් සිත පිහිටුවා භාවනා කළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ මූලය කියනුවේ සැපෙන ස්ථානයේ පළමුවෙන්ම සැපෙන වායුවය. අගය කියනුවේ අන්තිමට සැපෙන වායුවය. ඒ දෙක ඊතා සියුම්ය. භාවනා කරන අයට සාමාන්‍යයෙන් දැනෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මැද කොටසය. සමාධිය දියුණු වන කලෙහි එය අනුව නුවණද දියුණු වීමෙන් පටන් ගැනීමේදී සැපෙන ඊතා සියුම් වායෝ හා අන්තිමට ගැටෙන ඊතා සියුම් වායුවත් සමග සම්පූර්ණ ආශ්වාස ප්‍රාශ්වාසය දත හැකි වන්නේය. ඒ තත්වයට පැමිණෙන පරිදි භාවනා කරනු. එසේ භාවනා කරන කලෙහි සමාධිය වැඩිත් වැඩිත්ම ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේද වඩ වඩා සංසිඳෙන්නට වන්නේය. සමහර විට යෝගාවචරයා හට දැන් ආශ්වාස ප්‍රාශ්වාස නැතේ කියා සිතෙන්නට පුළුවන්. එබඳු තත්වයක් පැමිණි කලෙහි ආශ්වාස ප්‍රාශ්වාස දැන ගැනීම සඳහා තදින් හුස්ම ගැනීම හෙලීම නොකළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී යන්නේ සියුම් ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන තරමට නුවණ වැඩි නැති නිසාය. වායුව සියුම් වන අවස්ථාවවලදී වේගය වැඩි කරමින් භාවනා කළහොත් සියුම් වායුව දැනෙන තරමට සමාධි ප්‍රඥා නොවැඩෙන්නේය. වායුව සියුම් වී නොදෙනී යන අවස්ථාවේදී බාහිර අරමුණු වලට සිත නොයවා කලින් වායුව සැපෙනවා දැනුණු තන සිත පිහිටුවාගෙන සිටිය යුතුය. එසේ සිටින කලෙහි එය දැනෙන්නට වෙනවා ඇත. සියුම් ආශ්වාස ප්‍රාශ්වාසයේද දැනෙන තැනට භාවනාව දියුණු කරගත් යෝගාවචරයාට වැඩි කල නොගොස් ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රතිභාග නිමිත්ත පහළ වන්නේය. එයින් ආනාපාන ධානය ලැබිය හැකි වනු ඇත. පිළිකුල් භාවනාව පිළිකුල් භාවනාව යනු කේශාදී ශරීර කොට්ටාශයන් පිළිබඳ භාවනාවය. එයට කොට්ටාස භාවනාව යන නම හා කායගත සති භාවනාව යන නමද කියනු ලැබේ. මේ භාවනාව ආනාපාන කර්මස්ථාන ආදී සේ බුදුසසුනේ පිටත තීර්ථක ශාසනවල ඇතියක් නොවේ. මෙය ඇත්තේ බුදුසසුනේහි පමණකි. බුදුසසුනේහි බොහෝ දෙනෙකු අරහත්වයට පැමිණ ඇත්තේ මේ භාවනාවෙන් වේයයි කිය යුතුය. පැවිදි වන්නවුන්ට හිසකේ බෑමේදීම මේ කමටහන දිය යුතු බව විනේහි දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බුදුසස්නෙහි බොහෝ දෙනෙකු මේ භාවනාව කළ බවය. මේ දීර්ඝ භාවනාවකි. දිනපතා භාවනා කරන්නෙකුට නියම ක්‍රමයට මේ භාවනාව වරක් කර අවසන් කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වේ. මසකට දිනක් දෙකක් සිල් සමාදන් වී භාවනාව කරන්න උන්ට එසේ නොකළ හැකි බැවින් මෙහි ඔවුන්ට සුදුසු පරිදි භාවනා ක්‍රමයක් දක්වනු ලැබේ. විස්තර භාවනාව බෞද්ධයාගේ අත්පොත නැමැති ග්‍රන්ථයෙන් බලාගත හැකිය. පිළිකුල් භාවනා පාඨය අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමින්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති තේරුම කෙස්ය ලොම්ය නියය දත්‍ය සමය මස්ය නහරය ඇටය ඇටමිදුලුය වකුගඩුය හර්ද මාංශය අක්මාවය දලබුවය බඩදිවය පෙනහල්ලය අතුනුය අතුනු බහණය නොපැහුණු ආහාරය මොළය පිතය සෙමය සරවය ලේය දහඩියය මේද තෙලය කඳුළුය වරුණු තෙලය කෙලය සොටුය සඳ මිදුලිය මුත්‍රාය හිස මුදුනේහි හිස් මොළය යන මේ කුණප කොට්ටාශයෝ මේ ශරීරේහි ඇත්තාහ භාවනාවක් වශයෙන් මේ සජ්ජායනා කරනු. අන් භාවනාවෙන් සිතින් පමණ භාවනා කිරීම මේ භාවනාවට ප්‍රමාණ නොවේ. මතු දක්වන වගන්ති පාඩම් කරගෙන භාවනා කරමු. පාඩම් වනතුරු පොත බලාගෙන සජ්ජායනා කරනු. තච පංචක භාවනාව මේ ශරීරයේ කේසයෝ කළු වූ වට වූ දික් වූ ශරීරයේ උඩ කොටසෙහි ඇත්තා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියට අගක් පමණ සමතුලට වැද සිටින මුල් වලින් හා උඩින් අහසින්ද සරසින් ඕනෝන්ගෙන්ද වෙන්ව පවත්නා කුණුප කොට්ටාශයකි මේ කේසයෝ පැහැයෙන්ද සටහනින්ද ගඳින්ද ආශ්‍රයෙන්ද පිහිටි ස්ථානයෙන්ද පිළිකුල්ය මේ පස් ආකාර පිළිකුල සියලු කොටසුන්ට යොදා කියනු මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල් වැනි වූ ශරීරයේ උඩ යට දෙකෙහිම හටගත්තා වූ ශරීරයේ වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී ඇති මුල් වලින් හා උඩින් අහසින්ද වෙන් වී ඇති කුණුප කොටසකිය. මේ ශරීරයේ නිය සුදු පැහැ ඇත්තා වූ ලොකු මසුන්ගේ කොර බඳු සටහන් ඇත්තා වූ ශාරීරියේ උඩයට දෙකෙහිම හටගත්තා වූ ඇඟිලි අග මසින්ද උඩින් අහසින්ද වෙන් වූ කුණුප කොටසකි. මේ ශරීරයේ දත් පැහැයෙන් සුදු වූ කලගිඩි ගැටියක සිට වූ ලබු ඇට පෙලක් බඳු වූ උඩකොටසෙහි හටගත්තා වූ හකු ඇට දෙකෙහි පිහිටියා වූ යටින් හකු ඇටෙහි කාවැදී ඇති මුල් වලින් හා උඩින් හසින්ද සරසින් ඕනෝන්ගෙන්ද වෙන් වූ කුණුප කොට්ටාශයකි මේ ශාරීරියේ සම නොඑක් පැහැ ඇත්තා වූ රූපයකට හඳවන ලද සැට්ටයක් බඳු වූ ශරීරයේ උඩයට දෙකෙහිම හටගත්තා වූ ශරීරයේ වසා පිහිටියා වූ වටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන්ද වෙන් වූ කුණුප කොට්ටාශයකි. පස් ආකාර පිළිකුල් බව කේශයන්ට කීවාක් මෙන්ම සියලු කොටස් වලටම යොදා සජ්ජායනා කරන ඇතමුන් මේ තච්ච පංචක භාවනාවෙන්ද අරහත්වය ලබා ඇත්තේය. විදර්ශනා භාවනාව විදර්ශනා භාවනාව යනු සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණ තුන මෙනෙහි කිරීමය නුවණින් බැලීමය විදර්ශනා භාවනාව ගැන විස්තර දැන ගැනීමට කැමතිනම් විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොත කියවන්න. කේසාදී කොටස් දෙතිස විදර්ශනා කරන්නේ මෙසේය. විදර්ශනා භාවනා වාක්‍ය මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින්ද නැසෙන බැවින්ද අනිත්‍යයෝය කෙස් හිමියාට කෙස් වලට ඇලුම් කරන්නාහට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තේ හැටියට නොපවත්නා බැවින් අනාත්මයෝය මේ ශරීරයේ ලෝමයෝ විකාරයට පැමිණෙන බැවින් නැසෙන බැවින් අනිත්‍යයෝය හිමියාට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්ත පරිදි නොපවත්නා බැවින් අනාත්මයෝය මෙසේ කොටස් දෙතිස ගැනම භාවනා කරනු. මරණානුස්මති භාවනා වාක්‍ය මෙය පාඩම් කරගෙන භාවනා කරනු. ජීවිතය අනියතය මරණය නියතය සත්වයාගේ ජීවිතය මරණින් කෙලවර වන්නේය මමද මැරෙන්නෙමි මාගේ ජීවිතයද මරණින් කෙලවර වන්නේය. සත්වයා මරණය අරගෙනම උපදින්නාහ. මරණයගෙන උපන් සත්වයෝ උදා වූ තැන පටන් මොහොතකදු නොනවති අස්තය කරා ගමන් කරන හිරුමෙන් උපන් තැන පටන් මොහොතකදු නොනවති මරණය කරා ගමන් කරන්නාහ මමද මරණයගෙන උපනිමි ඒ මම දිවා රාත්‍රී දෙකෙහි නොනවති මරණය කරා ගමන් කරමි. මහා සම්මතාදී මහා සම්පත් ඇතිව සිටි රජදරුවෝද ජෝතිය ජටිල මෙණ්ඩකාදී මහා පිනති සිටවරුද වාසුදේව බලදේවාදී මහා බල ඇතියෝද මහා ඍද්ධිමත් වූද මහා නුවණැතියෝද මරණයට පැමිණියෝය මා වැණියෙකුට ඉන් කෙසේ ගැලවිය හැකිද නොහැකිමය මම ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි මරණානුස්මති ගාථා මහා යසා රාජවරා මහා සම්මත ආදයෝ තේපි මච්චු වසංපත්තා මාදීයේසු කතාවකා පිරිවර ඇත්තා වූ මහා සම්මතාදී රජවරුද මරු අසඟයට පැමිණියහ. මා වැනියෝන් ගැන කවර කතාද? ජෝතියෝ ජටිලෝ උග්ගෝ මෙණ්ඩකෝ අතපුන්නකෝ ඒතේ චඤ්ඤෝචයේ ලෝකේ මහා පුඤ්ඤති විස්සුතා සබ්බේ මරණමා පන්නා මාදිසේසු කතාවකා ජෝතිය, ජටිලය, උග්ගය, මෙණ්ඩකය, පුන්නකය යන මහා පිනති සිටුවරුද ලෝකයේහි විසූ අන්‍ය සුප්‍රසිද්ධ මහා පිනතියෝද යන සෑම දෙනාම මරණයට පැමිණියාහුය. මාවැණියෝන් ගැන කවර කතාද? වාසුදේවෝ බලදේවෝ බීමසේනෝ යුදිට්ඨලෝ චානුරෝ පියදා මල්ලෝ අන්තකස්ස වසංගතා ඒව තාම බලූපේතා ඉති ලෝකම් හි විස්සුතා ඒතේපි මරණං ඥාතා මාදිසේසු කතාවකා ලෝකේහි මහා බල ඇතියන් වශයෙන් ප්‍රසිද්ධව විසූ වාසුදේව බලදේව භීමසේන යුදීශ්වර, චානුර, පියදාමල්ල යන අයද මරණ પ્રાપ્ત වූහ. මාවැණියුන් ගැන කවර කතාද? පාදං ගුත්ත කමත්තේන වේජයන්තම කම්පයි යෝන මිද්දි මතං සෙට්ටෝ ဒ ුතියෝ අග්ගසාවකෝ සෝපි මච්චු මුඛං ගෝරං මිගෝ සීහ මුඛං විය පවිට්ඨෝ සහ ඉද්දීහි මාධ්‍යේසු කතාවකා ඉර්ධිමතුන්ගේ ශ්‍රේෂ්ඨ වූ යම් ද්විතීය අග්‍ර ශ්‍රාවක කෙනෙක් පයේ සුලගිල්ලෙන්ම සක්දේව රජෙකුගේ වේජයන්ත ප්‍රාසාදය කම්පා කළෝද ඒ ශ්‍රාවකයන් වහන්සේද මෝකු සිංහ කටයට හසු වන්නාක් මෙන් ඉර්දීන් සමගම මාරමුකයට පිවිසියහ මා වැනියුන් ගැන කවර කතාද